එහෙනම් මේ චිත්ත වීති මට්ටම් අතර තුල මේ ඉස්සෙල්ලාම අපේ ප්‍රිය කියන එක දැනගන්න කලින් දුක්ඛය දැනගන්න ඕනේ. දුක තැම්පත් වෙලා තියෙන්නේ කොතනද කියලා කිව්වොත් පළවෙනි මට්ටමෙන් පුදුජන මට්ටමෙන්. ඒකට අපි බීටා කියලා කියනවා. එනනම් මේ සිත ගොඩාක් කැළඹිච්ච ස්වභාවයක් තුළ පවතිනකොට මේ සිතේ චර්යාව ගොඩාක් වෙනස් වෙනකොට අපි දන්නවා මේ සිත තුළ ගොඩාක් දුක ඇති වෙනවා. බීට කියලා කියන්නේ තප්පරයට සිතවිලි 40ක් විතර ඉපදෙන්න පුළුවන් මට්ටම. එයා ගොඩාක් කැළඹිලා. ශ්‍රවණය කරගෙන ඉන්න බෑ. ඉවසගෙන ඉන්න බෑ. සංවරව යන්න බෑ. එයාට සීලානුකූලව ඇසිරෙන්න බෑ. ඉමින් කතා කරන්න බෑ. එයාට ඇත්ත කියන්න බෑ. එයාට වචන වලින් අරියට අවශ්‍ය දේ ප්‍රකාශ කරගන්න බෑ. එයාට බොහොම සංවරව සිතන්න බෑ. එයාගේ සිත නිතරම ලෝභ දේශ මූලෙන් පෙළෙනවා. එහෙනම් මේ ප්‍රශ්න හැම එකක්ම තියෙන්නේ කොයිද? බීටවල. එයාට අපි කියනවා පෘතුජනයි කියලා. එහෙනම් මේ පෘතුජන ස්වභාවයක ඉන්න ඒත් උත්මයෙක්නේ. එයාට ඕනම බෝධියකින් පිරිනිවෙන්න පුළුවන්නේ. එහෙනම් මේ පෘතුජන ස්වභාවයකින් ඉන්න මේ උත්මයා බීට මට්ටමින් ඉන්නවා නම් එයා ගොඩාක් දුකටපත් වෙනවා. ඇයි එයාගේ වචන නිසා එයාට මිනිස්සු දොස් කියනවා. එයාගේ වචන නිසා එයාට අතුරු වැඩි වෙනවා. අමනාපකම් වැඩි. එයා බලන දේවල් වලින් එයාට ඔක්කොම පේන්නේ පෘතිජන දේවල්. ඇයෙන දේවල් වලින් ඔක්කොම ඇයෙන්නේ පෘතිජන දේවල්. එයාගේ චර්යාවට මිනිස්සු කැමති නැහැ. දෙමව්පියෝ කැමති නැහැ, සමාජය කැමති නැහැ, රජය කැමති නැහැ, බන්ධනාගාරවල ඔයනවා, රාලාමිලා ඔයනවා. මේ විදිහට ගොඩාක් ප්‍රශ්න යාට මේ ලෝකේ. ඒකට කියනවා අපි දුක කියලා. එහෙනම් ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාස්වාස වෙන බව දැනගෙන චිත්තානුපස්සනාවෙන් ඉන්න ආර්ය ශ්‍රාවකයාට පුළුවන්කම තියෙනවා මේ බීටවල තියෙන එක තීට දක්වාම ගෙනල්ලා තීටවල ඉන්න. එතකොට ඇල්ෆා කියන්නේ ගොඩාක් 100ෙන් තව කෙනෙකුගේ සිතට කායට දුක් නොදී ලෝකෝත්තර ජීවත් වෙන ස්වභාවය. ඒ ස්වභාවයනොත් මෙයා පල්ලයට ගිහිල්ලා. එතකොට මේ තීටා කියන මට්ටමේදී අපි දන්නවා සාමාන්‍යයෙන් සිතවිලි අතරේ හිඳලා අට වෙනකන් එනවයි කියලා එතකොට මේ අතරත් අටත් අතර සිටිවිලි එනවයි කියලා කියන්නේ එයා ගොඩාක් නිවිච්ච කෙනෙක්. පැය පාක් කතා කළත් එයා ආගෙන ඉන්නවා. එයාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කියන කෙනා කල්පනා කරන මම පැය පාක් විතර මේ කතා කරනවා මේ මනුස්සයාට මොකක් ප්‍රතිචාරයක් නැන්නේ. ඇයි ලහනවා මේ ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. මොනවද ඇන්නේ? ඔයා කතා කරන එක ඇහෙනවා. ඈත කුරුල්ලෙක් කෑ ගන්නවා. ඒකත් ඇහෙනවා. වායුව ගමන් කරනවා. ඒකත් ඇයෙනවා. ඈත ස්වාමීන් වහන්සේලාගේ යම් යම් විවිධ කටහඬවල් ඇයෙනවා. ගස්කොළන් එල්ලෙනවා, ඒ අතු ඇතිල්ලෙනවා, ඒකත් ඇයෙනවා. ගොඩාක් දේවල් ඇයෙනවා. ඇයි මොකද්ද ප්‍රශ්නේ? නෑ මං කතා කරපු ඒකත් ඇවුනා. ඔබ වහන්සේ ප්‍රතිචාරය මොකක්ද දැක්කේ නෑනේ? මගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුන්නේ නැහැ. උත්තරයක් බලාපොරොත්තුන්නේ නැහැ. ඒ නිසා මම මේ උත්තරයක් අහනකම මේක ආගෙන හිටියා. දැන් කල්පනා කරන මේ මනුස්සයන්ගෙන් ගේන ගන්න ගොඩාක් දේවල් තියෙනවානේ. ගොඩාක් දේවල් තියෙනවා. මෙච්චර මං කතා කළා මං උඩ පැනපැන කරුණු කිව්වා කිසිම ප්‍රතිචාරයක් නැහැ. මේ මේ ඉන්න මට බෑනේ. මේ පැය පහ මේ ඊට පිටට මට ඉන්න බෑනේ. එහෙනම් මේක පුරුදු වෙන්න එපා ඔක්කොමට කලින්. එහෙනම් භාවනාව පස්සේ කරමු. කබටාර පස්සේ කරමු. ඉතල එකතන ඉන්න පුරුදු වෙමු. එයා පැත්තට ගිහින් වාඩි වෙලා එයා වාගේ ඉන්න පුරුදු වෙනවා දැන්. ඊට සින්න පුරුදුලා කියනවා සන්තෝෂයෙන් මේ මම දැන් සතියක් විතර ඔබ වහන්සේ ඉන්නවා වගේ මං ඉන්නවනේ. මොකවත් ආන්නේ කතා කරන්නේ බොහොම නිස්සබ්දව ඉන්නවා. මං ඔබ වහන්සේ වගේ ඉන්නව නෑ. මං වගේ ඉන්නේ ඔයා ඔයා වගේ ඉන්නවා. ඇත්තනේ. මට මේ ලෝකේ කවුරු වෙනවවත් ඉන්න බෑ. මට ඉන්න පුළුවන් මං වගේනේ. එහෙනම් මේ හාමුදුරන්ට ඉන්න පුළුවන් මේ හාමුදුරන්ට ඉන්න පුළුවන් විදියට. එහෙනම් මේ ස්වාමීන් වහන්සේට ඉන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේට ඉන්න පුළුවන් විදියට. එහෙනම් අර ස්වාමීන් වහන්සේට ඉන්න පුළුවන් අර ස්වාමීන් වහන්සේට ඉන්න පුළුවන් විදිහට මම ඉන්න වාගේ උන්වහන්සේට ඉන්න බෑ උන්වහන්සේ ඉන්න පුළුවන් වාගේ උන්වහන්සේට ඉන්න බෑ මේක මාර කතාවක් නේ සතියක් විතර උන්වහන්සේ වාගේ හිටියට මං එතනත් අවු වෙලානේ මං දන්නේ මට අනිත් කෙනෙක් වාගේ ඉන්න පුළුවන් විදිය මං වාගේ තමයි මං ඉඳලා තියෙන්නේ ඇත්ත මම නෙටියේ හරිනේ මම හිටියානම් මං වාගේනේ මං ඉඳලා තින්නේ මම ඉඳලා අරයා වාගේ හිටියා කිව්වම අරයා නෙමෙයි ඉඳලා තින්නේ මේ පොඩි දෙයක් අවුන්නේ නැහනේ. මේ මිනිස්යාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඕනේ. ආයි ඇවිල්ලා එයා වාගේ ආයි ඉන්නවා. එයා වාගේ ඉන්නවා. ඉඳලා සතියක් විතර ඉඳලා කියනවා ස්වාමීනි දැන් මම මං වාගේ ඉන්නවා. නෑ. ඔයා මාන්නෙන් ඉන්නවා. අහහ. ඇත්ත තමයි. මම මං වාගේ ඉන්නවා කියලා එකක් හිතාගෙන කියන්නේ. හරිනේ. නම් මේ උත්තරමයන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවානේ. ඔයා නෙමෙයි ඉන්නේ. ඔයා මාන්නෙන් ඉන්නවා. ඔයා වාගේ ඉන්නවනම් ඒ වෙන විදියට ඉන්නේ. ඔයා තාම මාන්නෙන් ඉන්නවා. මාන්නෙන් ඉන්න කෙනා තමයි මේ ඉන්නේ. ඊට පස්සේ යා කියනවා මාන්නේ නැතුව ඉන්නේ කොහමද? එහෙනම් මං වාගේ ඉන්න. එදත් මං ඒකනේ කිව්වේ ඔබ වහන්සේ වාගේ හිටියයි කියලා. ඔව් එදත් ඒක තමයි කළේ. හැබැයි එහෙම හිටියේ නෑ. දැන් මං වාගේ ඉන්න. එහෙමද? කොහමද ඉන්නේ? ඔයාව අමතක කරලා මේ හැමතැනම ඔයා ඉන්නවා කියලා හිතන්න. මම ඔයා කියලා හිතන්න. ඔයා මම කියලා හිතන්න. මේ ලෝකේ සතරමා භූත හැම එකක්ම මම තමයි මේ ඉන්නේ. මේ ලෝකේ මම කොතනද නැත්තේ? හැමතැනම මං ඉන්නවා. ඇයි? හැමතැනම මගේ කර්මය තියෙනවා. මාමේග පර්වතේ හිටියත්, සමුද්‍ර මැජේ හිටියත් අපට හම්බෙන්න තියෙන දේ අරියට වෙලාවට කලාවට හම්බෙනවනේ. පොළු පාරවල් හම්බෙනවා, දාන හම්බෙනවා, වන්දනා හම්බෙනවා, දොස් හම්බෙනවා. එහෙනම් මේ ලෝකේ හැමතැනම කවුද ඉඳලා තින්නේ? මම. ඒ 100න් ඉන්න කියලා කියනවා. එයාට බන කියලා නැහැ. එයාට මොකවත් දීලා නැහැ. වාඩි වෙලා හිඳලා එයා rahat වෙනවා. එහෙනම් මේක තමයි තීටා කියලා කියන්නේ. මේ ලෝකයේ නිවිච්ච ස්වභාවය. කලබලයක් නැහැ. වැඩිපුර කතා කරන්නේ නැහැ. උඩපයින් නැහැ. වචනයයි දෙකයි කියන්නේ. ඒ අවශ්‍ය කෙනා ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන rahat වෙනවා. මේ ස්වභාවය තුළ මොනවද තියෙන්නේ? එයා මේ ලෝකෙ කිසිම දෙයකට කැළඹෙන්නේ මොන සංඥාව ආවත් ඒ සංඥාවල් Tamanට ලැබෙන බව දැනගෙන සන්තෝෂෙන් ඉන්නවා. එයා සංඥාවල් එක පොරබදින්න යන්නේ එයා සංඥාවල් එක ගනුදෙනු කරන්නේ එහෙනම් මේ තීටා කියන මට්ටම තුල මොනවද තියෙන්නේ දුක අයිමි වෙච්ච අප්‍රිය අයිමි වෙච්ච ප්‍රේයට ලං වෙච්ච ස්වභාවයක් ඒ කාලේ ගොඩාක් විවේක සුවයෙන් හිටියයි කියලා අපි පොතෙන් බලනවා ස්වාමින් වහන්සේලා භාවනා යෝගීව සන්තෝෂයෙන් කල් ගෙව්වයි කියලා එහෙනම් මේ ලෝකයේ හැමතැනම තියෙන දුක නම් මේ ලෝකයේ සබ්බේ සංඛාරා දුක්ඛා නම් භාවනා යෝගියාට තියෙන මේ සන්තෝෂය මොකද්ද? නන්දති කියලා බුදුහාමුදුර දේශනා කරන මේ ගාථාවල අර්ථය මොකද්ද? සබ්බේ සංඛාරා දුක්ඛා කියන තථාගතයන් වහන්සේම දේශනා කරනවා ඉදනන්දති පෙච්චනන්දති කතපුඤ්ඤ උබයත් නන්දති. එහෙනම් මේ පුද්ගලයෙක් ඉන්නවලු ඒ පුද්ගලයා කටයුතු දෙකක් කරනවලු. ඒ දෙකම කරන කෙනා ගොඩක් සන්තෝෂයෙන් ඉන්නවලු. තවත් තැනක බුදුහාඳුරෝ දේශනා කරනවා අප්‍රියයන්ගෙන් වෙන් වුණාම එයා ප්‍රියන්ට ලං වෙනවයි කියලා. මොකද්ද මේ ප්‍රිය? සන්තෝෂයෙන් ජීවත් වෙනවයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. එහෙනම් මේ හැම අවස්ථාවකම තථාගතයන් වහන්සේ සඳහන් කරන මේ ප්‍රීතිය මේ සුඛය මොකද්ද කියලා බලනකොට මේ සිත වෙනස් වෙනකොට ඒගොල්ලොපත් වෙන මේ ස්වභාවය ගැන මේ දේශනා කරන්නේ. නැත්තම් අපි චිත්‍රපටි බලාගෙන කාලා බීලා නටලා මත්පැන් බීලා එහෙම ඉන්න එකක් නෙමෙයි. ඒක පෘථිජන ස්වභාවයේ ලෞකික එකක් ඒක. ඒක විශාල දුකක් අම්බ කරගන්න හේතුවක් හදන ක්‍රමයක්. හැබැයි මේ සිත ඒ කැළඹිච්ච ස්වභාවයෙන් අයින් වෙලා මෙයා ක්‍රමක්‍රමයෙන් නිවිලා මේ තීටා කියන උත්තරීතර මට්ටමට ගියාම එයා මේ දුක තියෙන ඒ මානසික ස්වභාවයෙන් අයින් වෙච්ච නිසා දුකට ලං වෙන්න බැරි චිත්ත වීති වලට මෙයා සමවැදුන නිසා මෙයා ප්‍රියයන් වලට ලං වෙලා මෙයා ප්‍රියයන් එක්ක එකතු වෙලා කටයුතු කරනවා. එහෙනම් අපට පුළුවන් අපේ ජීවිතය තුළ ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාස්වාස වෙන බව දැනගෙන චිත්තානුපස්සනාවෙන් ඉන්නකොට අපට සිතිවිලි තුනක් හෝ හතරක් හෝ පහක් හෝ ඊට වඩා ඇති වෙන්න පුළුවන් කමක් නැහැ. ඇයි මම භාවනාවේ ඉන්නවාය ආස්වාස වෙනවාය ප්‍රාස්වාස වෙනවාය මේ කෙරේ මං සීය පවත්වනවාය මං භාවනාව පඩනවාය කියන මේ වගේ බොහොම සීමිත සිතිවිලි ප්‍රමාණයයි පවතින්නේ. එහෙනම් ඒ භාවනා යෝගියා තීට කියන ඒ මානසිකත්වයටපත් වෙනකොට බීටවල තියෙන්න පුළුවන් ඇති වෙන්න පුළුවන් ඉපදෙන්න පුළුවන් සියලෝම අප්‍රියතාවයන් ඔක්කොම අතුරුදාම් වෙලා එයාට අයිමි වෙලා එයාට ප්‍රියතාවය ඇති වෙනවා එයාට ගොඩාක් නිදාස සන්තෝෂය ඇති වෙනවා. එහෙනම් ඒ මානසිකත්වය තුල සිටගෙන එයාට පුළුවන්කම තියෙනවා ගොඩාක් සන්තෝෂ වෙන්න, ප්‍රීති වෙන්න. එහෙනම් මේ ප්‍රියයන් වලට ලං වෙනවයි කියලා කියන්නේ අපි බණ පොත් ටිකක් එකතු කර ගන්නවා. එහෙම නැත්නම් අපි ගොඩාක් බණ කියන තැන් වලට ගිහින් සම්බන්ධ වෙනවා. නේවාසික භාවනා කරන මධ්‍යස්ථානයකින් තැම්පත් වෙනවා කියන එක නෙමෙයි. ප්‍රියයන් වලට ලං වෙන්න කැමැති ඒ ආර්ය ශ්‍රාවකයා කරන්නේ අප්‍රියන් වලින් පෙළෙන්නව මානසිකත්වයෙන් වෙනස් වෙන එක. දුක ඇති වෙන්න පුළුවන් මානසිකත්වයෙන් වෙනස් වෙනවා කියලා කියන්නේ යා සන්තෝෂයට සමවදිනවා. ප්‍රියයන් වලට සමවදිනවා. එහෙනම් මේ ලෝකේ තීටා කියලා මට්ටමකුත් ඇල්ෆා කියලා මට්ටමකුත් තීටා කියලා මට්ටමකුත් ඩෙල්ටා කියලා මට්ටමකුත් මේ සෑම නාමයක් රූපයක් තුළම තියෙනවා. ඒ ආර්යම උත්තමයා මේක මනසින් ආනාපාන තුළින් ප්‍රත්‍යක්ෂ කරගෙන ඇස් ඇරලා මේ විශ්වයේ තියෙන සෑම නාමයක් රූපයක්ම බලනකොට යදිතන මේ ගස් කොළන් හරි කරදරයි. මේවලින් කොළ වැටෙනවා, අතු ගන්න ඕනේ. ගෙඩි වැටෙනවා. ඒවා ප්‍රශ්න, ඒවා ඔක්කොම අවුලලා විසිකරන ගඳ ගන්නවා නැත්තම් කුණු වෙලා සත්තු වෙනවා, කුරුල්lu වෙනවා, කෑ ගන්නවා, භාවනාව කැඩෙනවා, රිලව් වෙනවා, වඳුර වෙනවා. හරි කරදරයි. බඩමුට්ටු ඔක්කොම අරගෙන යනවා. මේක ප්‍රශ්නයක්. මේ ගස් ඔක්කොම කපලා අයින් කරන්න ඕනේ. මේ ඔක්කොම සුද්ධ කරලා සම්පූර්ණ පොළොව මතු කරන්න ඕනේ කියලා ඊට සිතිවිල්ලක් එනවා. දැන් එයාට කොලාතු ගන්න එක කරදරයි. කොලාතු ගන්න එක කරදරයි. ගස්වල ගෙඩි හැදෙන එක කරදරයි. ගස් වැවෙන එක කරදරයි. Tamanට පේන සීමාවේ ගස් පවතින එක කරදරයි. දැන් එයා මොන මට්ටමෙන්ද ඉන්නේ? බීටා. එයා ගොඩාක් මේ ලෝකයේ තියෙන නාම රූප වලින් දුක ගන්නවා. දුක අරගෙන දුකත් එක්ක දුක් විඳිනවා. බැරි වෙලාවත් එයා භාවනා යෝගියෙන් මේ මට්ටම් වෙනස් වෙනකොට මනස වෙනස් වෙනවා කියන එක ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනෙක් නම් එයා කල්පනා කරනවා ගයේ කොළ වැටෙන්නේ ගයට පෝර වුණ නිසා. ගාට තව ටිකක් වැඩෙන්න එයාගේ ආයුෂ ඉවර වෙන්න එපා. එනගේ ප්‍රමාණය වැඩිලා ඉවර වුණාට පස්සේ විනාශ වෙන එක පටන් ගන්නවා. එහෙනම් මේ ගා අනිත්‍යතාවය කියන ධර්මය සම්පූර්ණ කරන්න අනිත්‍යතාවය මට කියලා දෙන්න වර්ධනය වෙලා ඉවර වෙලා එයා මේ ලෝකේ විනාශයටපත් වෙන්න එයාට වැවෙන්න අවශ්‍ය මේ පෝර ටිකේ අවට්ටන්නේ කොළ නෙමෙයි එයාට අවශ්‍ය වැඩිවීමට අවශ්‍ය රසායන ගුණාංග හදාගන්න එයා කොළ වට්ටලා ඒ කොළ වේලිලා ඒවා වැස්සට තෙමිලා කුණු වෙලා ඒවා මුල් වලින් මුරාගෙන ගා හැදෙනවා හොඳයි සන්තෝසයි ගෙඩි හැදෙනවා එයා ප්‍රජාව බී කරනවා ගස් කොළන් එකක්වත් මට ප්‍රශ්නයක් නෙමෙයි හේතුව මම කොළ හදන්නෙත් නෑ මම ගෙඩි හදන්නෙත් නෑ මම මොකවත් කරන්නේ ගහේ කටයුතු ගහ කරගන්නවා එතකොට මල් වල කටයුතු මල් කරගන්නවා මල් වැඩි ගාට බරයි කියලා මට ප්‍රශ්නයක් නැහැ. දවසින් දෙකෙන් පර වුණාම ඒක ඉබේ වැටෙනවා. ඒ බර ඉබේ පාලනය වෙනවා. එහෙනම් මේ ලෝකයේ තම තමන්ගේ වැඩ තම තමන් කරගෙන ඉන්න බව එයා ප්‍රත්‍යක්ෂ කරගෙන එහෙනම් මගේ වැඩේ මම කරගන්න ඕනේ. මොකද්ද මගේ වැඩේ? දුක නිවා ගන්න එක. සසරෙන් එතර වෙන එක. එහෙනම් මේ ගස් දිහා බලනකොට අරයට ගොඩාක් ප්‍රශ්න පෙනුණා. එයාට ගොඩාක් කැළඹිල්ලක් තිබුණා. හැබැයි මේ ආර්ය ශ්‍රාවකයාට පේනවා තම තමන්ගේ වැඩ තම තමන් විසින් ලස්සනට කරගෙන පාඩු වෙනවා. ඇයි මං විතරක් උඩ පයින්නේ? මමත් මගේ වැඩේ කරගෙන ඒ අතර මමත් ගාහක් වෙලා මමත් නිස්සබ්දව මගේ වැඩේ කරගෙන මං ඉන්නවා. මොනවාද මගේ වැඩ? ලෝභ දේශ මොහ හදන එක. එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයාට විතරක් අර්ථ වෙනස් විදිහට පේනවා. ඒ ආර්ය ශ්‍රාවකයා අර්ථ තුලින් ඒ ධර්මයේ දකිනවා. එතකොට මතක් වෙන බුදුහාඳුරෝ දේශනා කළ තමන්ගේ වැඩක් බලා ගන්න කිව්වනේ ඇත්තනේ ලෝකේ හදන්න එපා තමන් හදන්න කියලා. හරිනේ. ලෝකේ ඒ කට්ටිය හදා ගන්නවනේ. ඒ කට්ටිය පෝර හදා ගන්නවා, මල් හදා ගන්නවා, ගෙඩි හදා ගන්නවා. ඒවා වැටෙනවා, රෝල් වෙලා යනවා. තව තැනකින් ඒක කුණු වෙලා තව පැලයක් එනවා. ඒගොල්ලෝ ළමයි හදනවා, ප්‍රජාව බෝ කරනවා, පෝර හදා ගන්නවා. ඒගොල්ලෝ වැවෙනවා, ආස්වාස කරනවා. බලන්න කොක්කම තම තමන්ගේ වැඩ කරන. එහෙනම් මම තමයි අනුන්ගේ වැඩ කරන්නේ. මම මගේ වැඩ නවත්තලා මම අනුන්ගේ වැඩ කරනවා. එහෙනම් මං අනුන්ට කඩේ යන කෙනෙක්ද? මොනතරම් ලැජ්ජයිද මේක කියන්න මේක මිනිස්සු දැනගත්තාම මගේ මානකමටත් එක්ක ලැජ්ජයි මම කොහොමද පින්ඩපාත යන්නේ බෑ මේ ලැජ්ජා මං හදා ගන්නවා මේ අඩුව හදා ගන්නවා මේ මිනිස්සු මේ මිනිස්සුන්ගේ වැඩ කරනවා මමත් මගේ වැඩේ දක්ෂ ලෙස කරනවා අද ඉඳලා මම මට වැඩ කරනවා කියලා එයා ඒක ප්‍රත්‍යක්ෂ කරනවා